ක්‍රියාවෙම අපි මොන දේ අපි දකිනා වේවා අහනා වේවා අපේ සතර ඉරියව්වෙම අපි අපි කෙනෙක් පුජ්‍යලයක් ආත්මයක් වගේ අපිට දැනෙනවා නම් එතන අපේ රැවටීම තියෙනවා. ඇත්තටම මෙතනදී දැනෙන්නේ දෙයක් වගේ දැනෙන එක. එතකොට අපි අවිදිනකොට අපි කතා කරනකොට අපිට සිතුවිල්ලක් ඇති වෙනකොට ඒ සිතුවිල්ල අපිට දෙයක් වගේ දැනෙනවා නම් අපිට දුක හිතෙනවා අපේ සතුටින් දුකෙන් එතන දෙයක් තියෙනවා දෙයක් නිසා තමයි අපිට දුකක් ඇති වෙන්නේ අපිට අපිට දෙයක් දරුවා කියලා, ගෙවල් කියලා දැන් වික්ෂුන් වහන්සේ නමක් විදිහට ආරාණ්‍ය කටයුතු කරනකොටත් එතනත් දෙයක් කරගෙනනේ අපි. එතන එතන ගල් තලා, එතන කුටිය, එතන මේ ආහාරය, එතන මේ සිව් සිව්පසේ යමෙක් අපිට මුණ ගැහුණත් එතනත් දෙයක් කරගෙන නම් ඒ දෙයත් එක්ක කම්පණය වෙනවා. එතකොට අපි එතකොට අපේ මාර්ගයෙන් එළියට යනවා. මාර්ගය තුළ අපි පුරුදු කරන්න ඕනේ දේ තමයි මෙතන දෙයක් නැති බව. මොකද අපිට ඇහැට එන්නේ වර්ණයක්. ඇහැට වෙන මොකක්වත් අපිට දැනෙන්නේ නැහැ. ඇහැට දැනෙන්නේ වර්ණ හැඩතල. එතකොට කනට ඇහෙන්නේ ශබ්දයක්. කනෙන් එන මොකක්වත් අපිට දැනෙන්නේ නැහැ. නාසයට ගන්ධයක්. වෙන යමක් දැනෙන්නේ නැහැ. දිවට රසක්. වෙන යමක් දැනෙන්නේ නැහැ නේ දිවට. ඒතර කයට උණුසුම සීතල තද ගතිය. මේ එකකටවත් අපිට පුජ්‍යලයක් හම්බ වෙන්නේ නැහැ. අඹ ගහක්, නාගා එහෙම ඒවා හම්බ වෙන්නේ නැහැ. අතෙන් ඇල්ලලා බැලුවොත් අද ගතියක් තමයි දැනෙන්නේ. අපිට ඇහැට දිහා බැලුවොත් ආලෝක ඇඩතලයක් විතරයි ඒක. ශබ්දයක් ඇහුණත් ඒක ශබ්දයක් විතරයි. එහෙනම් දෙයක් දෙයක් කියලා අපිට දැනෙන විදියක් නැහැ. වටින දෙයක්, වටින් නැති දෙයක්. එහෙම දේවල් අපිට කොහොමද හම්බ වෙන්නේ? එහෙම දේවල් තියෙන විදියක් නැහැ. අපිට එහෙම දැනෙනවා නම් අන්න එතන අපි මුලාවක් තියෙනවා. අනේ මුලාව නිසා තමයි සත්‍ය දුකට වැටෙන්නේ. එහෙනම් දෙයක් වගේ දැනෙන හැම තැනකම අපි මුලාවට අසු වෙනවා. අපිට පේන තැනක උණුසුමක් දැනුණත් සීතලක් දැනුණත් අපිට දැනෙන හැම තැනකදීම අපි දෙයක් හොයන්න යන්න හොඳ නැහැ. ඒතකොට අපිට දෙයක් වගේ දැනෙන්න හේතු නැහැ. අපිට හුළඟක් හමනවා වුණත් ඒක අපේ හුළඟ හුළඟ කියලා අපි දන්නවා. හැබැයි ඒකේ අපි ඒක හොයනවා නම් අපි ඒක හොයාගෙන යනවා නම් අපි ඒක විඳින්න යනවා නම් අපි කෙනෙක් හදාගෙන ඒ මැත්තේ දුකක් විඳින්න යනවා නම් සපක් විඳින්න යනවා නම් කෙනෙක් ඉන්නවා. හැබැයි මේ ඇත්තටම බැලුවොත් කෙනෙක් එහෙම එක්කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒක අපිට ප්‍රායෝගිකව දැනෙන්නේ නැහැ. අපිට දැනෙන්නම කෙනෙක් ඉන්නවා කියලා. හැබැයි අපි ප්‍රායෝගික වෙනකොට තමයි අපිට දැනෙන්නේ ওই විදියට කොහෙද මේ කෙනා ඉන්නේ කියලා බැලුවොත් අපිට කොතනකවත් කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. දැකපු වර්ණ හැඩතල එක කෙනෙක් හිටියද? අපි තුම අපි කෙනෙක් දැක්කා කියලා. ඒකට ඇහෙන් අපි කෙනෙක් දැක්කද? අපි දකිනවා අපිට පේනවා. නමුත් අපිට ඒක දෙයක් වගේ වටිනාකමක් දැනෙන්නේ කොහොමද? එහෙම දෙයක් එන විදිහක් නැහැ නේ ඇහැට. ඇහැට කොහොමත් එන්නේ ආලෝක ඇඩතලයක් නේ. කනට ශබ්දයක් විතරයි. නාසයට ගන්ධයක් විතරයි. දිවට රසක් විතරයි. ඉන්හාට දෙයක් අපිට දැනෙන විදිහක් නැහැ. නේ ඒක චිත්තයක් වෙනවා. ඒ චිත්තය අර පොඩි දරුවගේ තැනට ගියාම පොබේන වාසනසර ඥානෙට ගියාම තමයි තේරෙන්නේ අපිට ඒක උපතින් එහෙම එහෙම එහෙම අපිට උපතින් ආවද? උපතින් එන්නේත් නැහැ. ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මේ ශබ්ද වර්ණ වලින් ආපේව නැවත නැවත නැවත නැවත බල ගැන්වීලා. ඊට පස්සේ ඒවා දේවල් වෙලා ඊට පස්සේ දැන් අපිට දේවල් එනවා ඊට පස්සේ අපිට ඒවා දරා ගන්න බෑ ඊට පස්සේ අපිට පිච්චෙනවා දැවෙනවා ඔක්කොම සංඛාරා ඇත්තටම බැලුවොත් එහෙම එහෙමත් අපිට මුකුත් කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් මම කියන්නේ අපි මේ කයට නෙමෙයි මම කියන්නේ හිතට. අපි දන්නවා මේ කණ්ණාඩියෙන් දැකපු රූපේ මේ හිතන එකයි කියලා ගැට ගහගෙන ඉන්නේ කියලා. ඇත්තට මේක මම කියලා කෙනෙක් හම්බ වෙන්නේ හරියට බැලුවොත් මම ඉන්නේ කොහෙද? දැන් නිකන් දෘෂ්ටිය දිහා බැලුවොත් නම් මේ කය මම. එහෙනම් මම හිටගෙන ඉන්නවා කියලා ගනි. දෘෂ්ටිය එහෙමයි. මිත්‍යා දෘෂ්ටික භූමිය. බාහිර ඇත්ත කරගත්ත තැන. අතර දැන් අපේ කය කැලි ටික අයින් කළා දැම්මොත් ඇඟිලි කැපනවා, කකුල් කැපනවා, අර මිනිසුන්ගේ අඩු කරනවා. එහෙම වුණොත් මම කොහෙද ඉන්නේ? ඒතකොට තමයි තේරෙන්නේ. එහෙනම් මරණට පස්සේ මේකයි නම් මම ඉන්නේ කය තියෙනවා එහෙනම් ඉන්න එපා ඒත් නෑ එතකොට තේරෙනවා මේ කය මම නෙමෙයි මේ හිතන එකක් තමයි මේ කය කියලා එතකොට මේ සිතම තමයි මේ හැමතැනම තියෙන්නේ බලනකොට සිත කියලත් එහෙම ආත්ම කතාවකුත් නෑ ශබ්දකාත්මයක් නෑ වර්ණකාත්මයක් නෑ ගඳකාත්මයක් නෑ රසකාත්මයක් නෑ ආත්මයක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේක දැක්කොත් තමයි අපි සියලු දුකෙන් මිදෙන්න. අපි සාමාන්‍ය අපි තමයි පැවිදි වෙන්නේ නැතුව අපි ගිහියෙක් විදිහට හිටියා කියලා. එතකොට එයා සැප විඳින්නේ කොහොමද කියලා බලන්න. දැන් ඔය ගිහි කෙනෙක් දිහා බලවම පේනවා. එයා කරන්නේ දිව පිනනවා. එහෙම නැත්නම් ඇහැ පිනනවා. එහෙම නැත්නම් කන පිනනවා. දිවට දෙන රස දෙනවා. ඇහැට ඕනි වර්ණ රූප ටික දෙනවා. කනට ඕනි ශබ්ද ටික දෙනවා. ඕකනේ වෙන්නේ. උණුසුම සීතල හදගතිය කයට දෙනවා. එතකොට නාසයට ගන්ධේ ගඳ තියෙන තැන් වල අපි ඉන්නේ නැහැ. අපි ගඳ තියෙන තැන ඉන්නේ නැත්නම් අපිට එතන ඇලෙන්නේ ඇලෙන්නේ නැහැ ඇලෙන්නේ නැතිව ගැටෙන ඉඳ ඉන්නේ. අනේ ඇලෙනවා. ඇලෙන්නේ කොතනද එතන එතන සැපේ කියේ. රසත් එහෙම. දිවට ඇලෙනවා. ඒ නිසා දිව පිනවනවා. ඒක කායටත් එහෙමයි. උණුසුම සීතල ඒවට ඇලෙනවා. ඒවා පිනවනවා. ඔය සල්ලි කීයක් හරි වැඩියෙන් හම්බුනාම සැප විඳිනවා කියලා කරන්නේ මොකද්ද? එක්ක අර මොකක්නම් හරි අර ඇහැට ඕනි කරන ලස්සන ලස්සන දේවල් එකතු කරනවා. එහෙම නැත්නම් දිවට ඕනි කරන අසහස දේවල් කනවා. ওই ටික විතරයිනේ වෙන්නේ. අස කන දිවනාශය පිනවන එක විතරයි. වෙන මොකක්වත් පිනවන්නත් බෑනේ. දැන් මේක අපි සතර ඒරියාවෙන් පුහුණු වෙනවා. දකිනවා. එනේන අරමුණේ දකිනවා. මේක තමයි කර්මස්ථානය වෙන්නේ. ඒ සත්‍ය දකිනවා කියන එක. යථාභූත ඥානය. එතකොට අපිට කකුල තියෙනකොට සක්මන් කරනකොට තද ගතිය කිසිම තැනක දෙයක් වගේ ඒක විඳවන්නේ නැත්නම් කොහොමද අපි දන්නව පොළොව කියලා දැනෙනවා කකුල කියලා දැනෙනවා. හැබැයි ඒක දෙයක් වගේ විඳවන්නේ නැත්නම් අන්න චන්දරාගේ දුර දෙයක් කියලා දැනෙනවද කියලා දකින්න එකයි තද ගතිය දැනෙන එකයි සමාන නැහැ. දැන් දිවට රස දැනෙන එක සාමාන්‍යයි. ඒක අන්නාසි රසත් කියලා දැනුමෙනුත් එනවා. මනෝවිඤ්ඤාණයෙන් එකක් දන්නවා. ඒකත් සාමාන්‍යයි. අම ඒක විඳින කෙනෙක් ඔය දෙන්නේ. අර කෙනෙක් නැති විඳීමක් තියෙනවා. අර කෙනෙක් නැති විඳීම දකින්න. කෙනෙක් නැති විඳීමක විඳීමක් නෑ ඇත්තටම. කෙනා හිටියොත් තමයි ඒක එන්නේ. කෙනා කියන දෘෂ්ටියෙන් විඳිනවා. ඔක දෙකක්. කෙනා විඳින දෘෂ්ටිය. ඒතර මම ඇත්තටම මම නැතුව මම ජීවත් වෙන හැටි දකින්න ඕනේ. ඒක තමයි ප්‍රධානම කවටහන්. මේකට අවශ්‍ය කරන අතුරු කවටහන් ටිකක් තියෙනවා. සිහිය තියෙන්න ඕනේ. ඒකට සමතේ හැමතිස්සෙම පොඩ්ඩක් පුහුණු වෙන්න ඕන. මම දැන් මෙතන කියන ඉරියව්වට හිත තියා ගන්නකොටම සිහිය එනවා. ඒක ඇති මේක දකින්න. ඔබ වහන්සේට ඒක ප්‍රමාණවත්. එතකොට මාර්ගය තුල දියුණුව කියන්නේ අර පිච්චෙන දැවෙන ස්වභාවය තුනී වෙනවා. හැබැයි හරියටම බහැලා තියෙන්න ඕනේ මේ කමටහන් වලට. අපි දැන් මේවා සමහර වෙලාවට අපේ හිත කොහොමවත් මිදිලා තියෙන්නේ. අපේ හිත කිසිම දෙයකට බැස ගන්නෑ. ඒ වෙලාවට දැන් අපි ඇවිදිනවා කියලා හිතමු වටපිට බලනවා කියලා අපිට මතකත් නැහැ. අපි කොහේ හරි ඇවිදගෙන යනකොට අපි දැකපුවා අපි දන්නේත් නැහැ මතකත් නැහැ. ඒක කියන්නේ අපි ඇසගෙන නැහැ කියන එක. නේද? මේ පැත්තෙන් බලලා මේ පැත්ත බලනකොට ඒක මතක නැහැ. අර පැත්ත බලනකොට මේ පැත්ත බලනකොට ඕනකමක් තිබුණ නැත්නම් මතකෙට ඉන්නේ අර ඕනකමින් ඒකට අවධානය යොමු කරා කියන්නේ ඒක වදින වාර ගන්න වැඩි කරා කියන එකයි. ඒක වදින වාර ගන්න වැඩි කරා කියන්නේ ඊට පස්සේ ඒක ගිලියෙන්නේ නැහැ කියන එකයි. ටිකක් වෙලා හරි තියෙනවා කියන එක. ඕකට කියනවා මතක තියෙනවායි කියලා. මතක තියෙනවා කියන එක තේරුම තමයි ඒකට පතිත වෙන වාර ගන්න වැඩි කරන්නේ. શબ્දයක් ඒවා සින්දුවක් වුණත් ආය ආය අහනකොට තමයි මත අන්න හොඳට සින්දුව මතකයි. ඒ සින්දුව එකපාරක් කාලා ගණන් ගන්න නැතිවොත් ඒක මතකයි. ඒ සින්දුවට අවධානය යොමු කරේ නැත්තම් ඒත් මතක නැහැ. අන්න ඒ වගේ. අපි දෙයක් දකින්නකොට උනත් ඒක ආය ආය යන බලන්න යනවා. ආයතන ෂෝක් ආය දවසක් යන්න ඕනේ. ඔන්න ආය යන. ඔන්න ඔය වගේ වුණාම ඒක අත්හැර ගන්න බෑ. ඇයි ඒක දැන් නිතර නිතර බල ගැන්වෙනවා. ඒකට කියන උපාදාන වෙලා කියලා. දැන් එහෙම ඒත දැන් අතර අපි සාමාන්‍ය වැඩ කරනකොට ඕවා ගැන හිතන්නේ සාමාන්‍ය විදිහට කටයුතු කරනවා. හැබැයි ඊට පස්සේ අපිට ඒක 100කුත් තියෙන මාර්ගය යන කෙනාට. ඒවට එච්චර බැස්සේ නෑ නේද? ඒවට එච්චර රිංගලා නෑ නේද සිතුවිලි වලට. ඒක සබ්බේ ධම්මා නාලං අබිනේස. අන සිතුවිලි වලට රිංගලා නෑ. අරමුණු වල මිදිලා. ඉතින් මෙන්න මේ ස්වභාවය ගොඩක් වැදගත් දැන් ඔබ වහන්සේ ඔතන කටයුතු කරන තැන හුදකලාව කටයුතු කරන්නේ. මෙතනදී ඔබ වහන්සේගේ ධර්මය තමයි මිතුරා වෙන්නේ. ඔබ වහන්සේ තනි වෙලා නැහැ. ඔබ වහන්සේ තනි වෙලා කියලා හිතුවොත් ඒකත් සිතුවිල්ලක් විතරයි. ඔබ වහන්සේ තනි වෙලා නැහැ කියලා හිතුවත් ඒකත් සිතුවිල්ලක් විතරයි ඇත්තටම. හැබැයි ඇත්තටම ඔබ වහන්සේ තනි වෙලා නැහැ. ඒකට හේතුව මේ ලෝකේ කවුරුත් තනියෙන් නැහැ. මේ ලෝකේ හැමෝම ඉන්නේ ධර්මතාවයේ මත. ඒ සිත කියන හැදෙන හැටි හරි, දන්නේ නැතුව හරි දෙයක් කරගෙන ඉන්නවා. ඒ මේ මේ මේ ගහ තියෙන මේ අඹ ගහ තිබ්බා මේ ඉර පෑවන උදේට ඉර පෑවුවා. ඊපස්සේ හවසට රෑ වුණා. එතකොට එයා එයා කොහමද තනියලා කියන්නේ? එයා ඉන්නේ මේ ඉර පායන ඉර බහින හඳ පායන නේද ගස් කොළන් තියෙන එයාට මුකුත් නැති වෙලා නේ ඔක්කොම තියනවා කියලා එයා කියනවානේ එයා ඒක ලෝකෙම තියාගෙන නැහැ කියනවා නෑ එයා එයා ඒ කරන්නේ අත්‍තරම එයා ඇත්තටම එයා අභ්‍යවකාශයේ හිටියා නම් අන්න ඌට වැඩි යට දැනෙනවා. එහෙනම් ඒත් එයා තනි වෙලා නැහැ. ඒතර අභ්‍යවකාශයේ තියෙනවා. ඔන්න ඔය වගේ. මේක අරූපය තුල අර ආකාසංයතන විඥානංයතන ආකින්ඥායතන නසන නාසඤ්ඤායතන කියනකොට අර අපි කිව්වා ගේහසිත සෝමනස්සෙන් ගේහසිත දෝමනස්සයට එනවා කියලා. ඒ කියන්නේ ගිහි ජීවිතේ සැපයක් නැහැ කියලා හිතලා අන්න පැවිදි වෙනවා. නෙක්කමසිත එනවා. කම්සම්ප අත්හරිනවා. එතකොට කම්සප අතහැරලා ආරණ්‍යට